භාවනා කරන්න යන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිත එක තැනක තියාගන්න බෑ කියලා කියන එක. ඉතින් මම මේ ප්‍රශ්නයට එක්තරා ප්‍රමාණයකට පිළිතුරක් සපයන්න අදහස් කළේ පහුගිය දවස්වල අපි සතිපාසලේ ප්‍රයෝජනය සඳහා සතිය පිළිබඳව කෙටි වීඩියෝ දර්ශන කිහිපයක් සකස් කළා. ඉතින් ඒක බලපු ගොඩක් අය පහුගිය කාලේ තිබුණ විවේකයක් මං හිතන්නේ ප්‍රයෝජනෙට අරගෙන සතිමත් වෙන්න එහෙම නැත්නම් භාවනා කරන්න යම් උත්සාහයක් කරලා ඒවාගේ තියෙන අඩුපාඩු එහෙම නැත්තන් දැන කියාගත යුතු තව අමතර කරුණු දැනගැනීම සඳහා අපට කතා කලා ති අපට තීරච්ච දෙයක් තමයි නිසා පහුගේ කාල තියෙන මේ විවේකෙත් එක් කලා ගොඩක් පිරිසිකගේ හිත යොමු වෙලා තියෙනවා ටිකක් භාවනා කරන්න එක ගොඩක් වටින දෙයක් තිය නිසා ඒ අය අහන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා එම නැත්තම් මුල්ලින්ම ආදුනික යෝගාවචරයකුට ඉසිස්සල්ලාම භාවනා කරන්න සතිමත්වෙන්ඩ උත්සාහ කරන කෙනෙකුට මුලදී එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇත්තට මේවා අපි විසඳ ගන්නේ නැතුව සමහර විට භාවනාවක දියුණුවක් අපේක්ෂා කරන්න අමාරුයි. ඒ නිසා මම හිතුවා මේ වගේ ප්‍රශ්න කිහිපයක් අරගෙන ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා පිළිතුරු ටිකක් දෙන්න. ඒ නිසා අද මම කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ භාවනා කරද්දී හිත එකඟ වෙන්නේ නැහැ කියන එක. එහෙම නැත්නම් හිත එක තැනකට ගන්න අමාරුයි කියන එක තමයි මම හිතන්නේ භාවනා ප්‍රශ්නවල තියෙන වැඩිම පිරිසක් විමසන ප්‍රශ්නය. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේක එච්චර බරපතල විදියට ගන්න එපා සරලව ගන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් නිසා. මේකට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි අනිත් එක අපේ හිතේ අපේක්ෂාවක් තියෙනවා භාවනා කරන්නේ හිත එකඟ කරන්න කියලා. ඒක වැරදිත් නේ යාකල්පේ. නමුත් පින්වතුනි හිත එකඟ වීම කියන එක භාවනාවේ එක ප්‍රතිඵලයක් විතරයි. භාවනා කරනවා කියද්දී අපේ ಗುಣධර්ම ගොඩාක් වැඩෙන ගමන් තමයි මේ හිත එකඟ වෙනවා කියන එකත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ හිතේ එකඟ බවක් නැහැනේ. මේ එකඟ බවක් නැති බව හරි ඔබ දැනගත්තේ. එහෙම නැත්නම් හිත එක තැනක තියන්න බෑ කියන එක හෝ දැනගත්තේ. භාවනා කරන්න ගිය නිසා නේද? අපි හිතන් ඉන්නවනේ මේ හිත එකඟ කරන එක හරි ලේසි කියලා. ඒක හිතන තරම් ලේසි නැති බව දැනගත්ත එකම ඔබට ලාභයක් නෙවෙයිද භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයිද? ඒ නිසා මේ සඳහා අපි ක්‍රම හොයන්න ඕන අපි මේකට උනන්දු වෙන්න ඕන කියන හිත පහළ වීමම වටින්නේ නැද්ද? ඒක වටිනවා. ඔබ එදිනදා වැඩ කටයුතු කරන ගමන් ලැබෙන විවේකයකදී භාවනා කරන්න යනවා. එහෙම භාවනා කරන්න විවේක වේලාවක් හොයාගත්තට දවසේ අනිත් වෙලාව ඒවා ගොඩාක් වෙලාවට කරන්නේ අපි ලබාගත් අධ්‍යාපනය නිසා අපේ දැනුම නිසා, උගත්කම නිසා, අපේ දේශපාලන ආකල්ප නිසා, සමාජීය ආකල්ප නිසා, ආර්ථිකය පිළිබඳ අපේ දැනුම නිසා අපේ ඔලු පිරිලා තියෙනවනේ විවිධ සංකල්පවලින්. එතකොට අපි ගොඩාක් වෙලාවට මේ සංකල්ප නඩත්තු කරන ගමන් ගිහිල්ලා පරයන්කේ වාඩි වෙලා අපි හිතමු භාවනාවක් කරන්න ගත්තා කියලා. ඉතින් ගොඩාක් වෙලාවට අපි අර වාඩි වුණාම අර සංකල්ප ටික තමයි අපේ ඔළුවට මතක් වෙලා එන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපි හිතමු යම්කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව කරන්න යනවා කියලා. එයා අවිවයික ස්ථානයක් හොයාගෙන පහසුවෙන් වාඩි වෙලා හුස්ම දිහා බලන්න පටන් ගන්නවා. එයාට සමහර විට හුස්ම රැලි දෙක තුනක් පේනකොට අපේ හිත අපි දන්නේම නැතුව අතීත අනාගත සිතුවිලි වලට, වේදනා වලට, ශබ්ද වලට, විවිධ කල්පනා වලට යොමු වෙනවා. ඉතින් එතකොට අපි කියනවා අපේ හිත විසිරෙනවා. එමු නැත්තම් හිත එක තැනක තියාගන්න බෑ කියලා. නමුත් අපි මෙතනදී පින්වතුනි ආකල්ප වෙනසක් ඇති කරගන්න වෙනවා. මොකද්ද? මෙන්න මෙහෙම හිතන්න. ඕනෑම කෙනෙකුට එක ආස්වාසයක් බලන්න බැරිකමක් නැහැනේ. ප්‍රස්වාසයක් බලන්න බැරිකමක් නැහැනේ. මේ දැනීම තියෙනවනේ. අපි හිතමු එකම එක ආස්වාසයක් ගැන. ඔන්න යම්කිසි කෙනෙක් හොඳ සිහියෙන් එයා ආස්වාස හුස්ම රැල්ලක් ගන්නකොට මේ සිද්ධ වෙන්නේ ආස්වාසය මේක ප්‍රාස්වාසය නෙමෙයි මගේ හිත ශබ්දයක නෙවෙයි තියෙන්නේ වේදනාවක නෙවෙයි තියෙන්නේ කල්පනාවක නෙවෙයි තියෙන්නේ මගේ හිත ආස්වාසේමයි තියෙන්නේ මෙන්න මම දැනුවත් හුස්ම ගන්නවා කියන එකට දැනුවත් නම් අන්නේ ආස්වාසයේ සිද්ධ වෙන වෙලාවට විතරක් එයා සතිමත් නේද එයා ඒකට දැනුවත් නේද මෙන්න මේ කෙටි කාලය විතරක් කල්පනා කරලා බලන්න මේ ආස්වාස හුස්ම රැල්ල ගැන එයාට ආශාවක්, තණ්හාවක්, කැමැත්තක්, රාගයක් පහළ වෙයිද? නෑ පින්වතුනි. එයාට මේ ආස්වාස හුස්ම රැල්ලක් ගැන තරහක්, එපාවීමක්, ඊර්ෂියාවක්, ද්වේෂයක් හිතේ හටගනීද? නෑ පින්වතුනි. කල්පනා කරලා බලන්න ආස්වාසය සිද්ධ වෙනකොට මේ සිද්ධ වෙන්නේ ආස්වාසය මම මේක දැනුවත්ව ගන්නෙ කියලා. එයා දැනුවත් නම් එයා මුලාවක දින්නේ නෑ යා අවබෝධයක ඉන්නේ. කල්පනා කරලා බලන්න එහෙමනම් මේ ආස්වාසය සිද්ධ වෙන වෙලාවට විතර එයාගේ හිත ලෝභයෙන් තොරයි, ద్వේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. මේ අකුසල සිත් වලින් තොරව නේද එයා ඒ වෙලාවේ ඉන්නේ. මෙන්න මේ ආස්වාසය සිද්ධ වෙන වෙලාවට විතරක් අනේ මගේ හිත පව් කරන්නේ කියලා එයා දන්නවද? දන්නවනම් ඒ හොඳටම ඇති පින්වතුනි. අපි එක ආස්වාසයක් සිද්ධ වෙන වෙලාවේ පව් කරන්නේ නැතුව ඉන්නවා. මේ මදිද? අපි හිතමු ওই විදිහටම එක ප්‍රස්වාසයක් අපට හෙලන්න පුළුවන් දැනුවත්ව. ඒ මදිද? මේ විදිහට අපට එක පරයන්කක හුස්ම රැලි දෙක තුනක් බලන්න බැරි කමක් නෑ නේද? අපි අන්න ඒකට සතුටු වෙන්න ඕනේ. මෙච්චර කල් මම හුස්ම ගත්තා. හැබැයි මන් දැනුවත්ව කළේ නැහැ. මගේ සිහිය තිබුන්නේ දැන් මගේ හුස්ම රැලි දෙක තුනකට සිහිය ලැබෙනවා. මේ හොඳටම ඇති කියලා සතුටු වෙනවා. එහෙම සතුටු සිතක් ඇති කරගෙන අපි නැවත නැවත උත්සාහ කරනකොට මේක හුස්ම රැලි 4ක් 5ක් 10ක් 15ක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිකන් ඉඳලා සිද්ධ වෙන දෙයක් නෙවෙයි නැවත නැවත කිරීමෙන් ලැබෙන දෙයක්. හැබැයි අපි අර ආකල්පය ඇති කරගන්න ඕනේ. එක හුස්ම රැල්ලක් බලන්න ලැබුණත් අනේ මට මේ ඇති කියන ආකල්ප ඇති කරගන්න වෙනවා. එතකොට අපි භාවනා කරනවා කියලා දෙයක් කරලා තියෙනවා. නැත්තම් අපේ හිත හැමතිස්සෙම දෝමනස්සයක තියෙන්නේ. අනේ මගේ හිත එකඟ වෙන්නේ අනේ මගේ හිත එකඟ වෙන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා. මේක එකපාර වෙන වැඩක් නෙවෙයි. ඒක ටික ටික වෙන වැඩක්. ඒ නිසා තාමත් භාවනාවකට යොමු වෙලා නැති, ඒ ගැන ආසාවක් උනන්දුවක් තියෙන ඔබට මේක සරලව පටන් ගන්නෙ කොහොමද කියලා කෙටි උපදේශ පන්ති වලින් යුක්ත සක්මන් කරන්නේ කොහොමද වාඩි වෙලා පරයන්ක ආනාපාන සතිය වගේ වඩන්නේ කොහොමද එදින්දා වැඩ සිහියෙන් කරන්නේ කොහොමද කියලා අපි පුංචි කෙටි වීඩියෝ පාඩ කිහිපයක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ ටික බලන්න, බලලා පටන් අරගන්න. එතකොට ඒ අතර කරගෙන යනකොට මේ වගේ ගැටලු මතුවෙනවා. ඉතින් මේ මතුවෙන ගැටලු පිළිබඳව අපි මේ වගේ කෙටි සාකච්ඡා මගින් භාවනාවේ ඇති වෙන පොදු ගැටලු ටික මම පුළුවන් විදියට ඔබට කියලා දෙන්නම්. ඒ නිසා පටන් ගන්න වැඩේ නතර කරන්න එපා අතරමඟ දිගට කරගෙන යන්න ඒ සඳහා ඇති වෙච්ච උනන්දුව අඩු කරගන්න එපා.